අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. අපිට පරණ පුරුදු තෝල්කේ හම්බෙලා තියෙනවා මම හිතුවා තරහ වෙලා ගිහිල්ලා දන්නෙත් නැහැ කියලා. මේ ඉල්ලා හිටිමු මේ එහෙම හිතවනාව ගන්න නැතුව ප්‍රශ්න එක එක ඉදිරිපත් කරන්න කියලා. පළවෙනි ප්‍රශ්නය ආම්දුනේ ගරු ස්වාමීන් වහන්සේ භාවනා යෝගියෙකුගේ සක්කාය දිට්ඨිය නැතිවන අයුරු ඊයේ ඔබ වහන්සේ පැවසුවේ වේගයෙන් කැරකෙන අංශු මාත්‍රයක් මිස එයත් වෙනස් වන බවයි. නමුත් එදිනදා ජීවිතයේදී සක්කාය දිට්ඨිය නැති කරගන්නා ක්‍රමයක් ගැනත් ඔබ වහන්සේ පැවසුවා.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 නෑ පළවෙනි මාර්ගය ගත්තොත් මේ සක්කාය දිට්ඨිය කියලා අපි කියන බහුවචනෙන් උත්තර දුන්නේ මම අහුවේ ඒක වචනෙන් උත්තරයක්. තමන් මම කියන එකනේ අරගෙන තියෙන්නේ. මේක විග්‍රහ කරන්න බෑන. සිද්ධියකට සම්බන්ධ කරලා නැත්නම් ගැටුමකට සම්බන්ධ කරලා නැත්නම් මේ ප්‍රශ්නයක් ඇති වෙච්ච අවස්ථාවට සම්බන්ධ කරලා මේ මමයා තමන්ගේ ගැමි විවරෙන් තමන් දන්න භාෂාවෙන් මේක පොඩ්ඩක් මතු කරලා දෙන්න උත්සාහ කරන්න බෑ. මම කියලා ගන්නේ තමන් කියන්නේ මොකක් හරි දෙයක් Taman කියලා හිත කරගත්ත දෙයක් තියෙනවයි කියන්නේ. ඔව් ඒක තමයි අපි මේ කරන්න හදන්නේ එලි කරගන්න හදනවා. ප්‍රශ්නට උත්තර හොයන්න ඉස්සෙල්ලා මොකද්ද ප්‍රශ්නේ? හරි ඒක තියෙනවයි කියලා හේතුවත් කොහොමද ඒක ප්‍රශ්නයක් වෙන්නේ?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 මොකද පොඩි උදාහරණයක් එන්නද මම? ඔව්. දැන් කවුරු හරි බනිනවා. බැනුන බැන්නාම දැන් මට කේන්ති එන්නේ මෙයා මට බැන්නයි කියලා. ඒතකොට මම මේක මම කියලා හිතන මට බැනපු දෙයක් කියලා අරගෙන මගේ අනුශය වශයෙන් තියෙන කෙලෙස් මොනවාරි මේ තරහ වගේ දෙයක් උපදිනවා. එතකොට ඒක සක්කාය දිට්ඨි හින්දා නේද ඒක වෙන්නේ? හරි සක්කාය දිට්ඨි නැද්ද කියන්නේ වෙන්නේ නිදර්ශන තමයි මම ඉල්ලන්නේ. මට කවුරු හරි බැන්නා. මට කවුරු හරි ගැහුවා නම් වදිනවනේ. ඒකට මම යවෙන්නේ ඇඟ. මට බැන්න නම් මම වෙන්නේ කන. අක්කොච්චි මං අවදි මං අජිරි මං අහසිමේ.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 ඒ හැම එකෙදිම අපි ප්‍රතික්‍රියා කරනවා. නිසා ඒගොල්ලෝ අපිට ගහන ක්‍රමත් වෙනස් වෙනවා. මම රිදුම් ගන්න පැතිකඩත් වෙනස් වෙනවා. ඒ නිසා මේකේ මොකද්ද නියෝජිතය මේ ඔක්කොම නියෝජනය කරන නෝම් එක මොකද්ද? මධ්‍යස්ථය මොකද්ද? ඒකටනේ අපි මම කියන්නේ. මම යගේ අතුපතර වීදිච්ච ගොඩක් පැති තියෙනවා. මෙන්න මෙයා දන්නේ නැතුව අපි උත්තර හොයන්න ගියොත් ඈ ඒක මං දුන්නනේ දර්ශනය රූපේ වෙනව කුටි කන වෙලාවට ධර්මයේ වෙනවා බණුන් අහන වෙලාවට පංචේන්ද්‍රයන්ගෙන් අපි ගන්නා රූප හැම දෙයක්ම අපි අපි කියලා උපාදාන කරගන්න. ඔය එතකොට අපිට පේනවා ඉන්ද්‍රියන් හරහා පස් ආකාරයටම මම වෙනවා. ඉන්ද්‍රියන් හරහා බාහිර රූප පහකින් මම මවන්න පුළුවන් නැත්නම් අපේ ප්‍රතික්‍රියා ඇති කරන්න පුළුවන්. ඊට අමතරව මනින්දිය සහ ධර්ම ධර්ම කොටක් තියෙනවා. මේ නිසා මම වෙන්නේ ප්‍රතික්‍රියාවද මේ වහරහ එනවට තියෙන ප්‍රතික්‍රියාව මම වෙනවද? දැන් රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ මම යගේ අඳුබඳුද?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 එතනින් ගියාම කාන්තාරේ ඉන්න සත්තු జాතියක් ඇස් ඇත්තෙම නැහැ. එයාට ඇස් නැහැ. මිනිහා ඉන්නේ වැල්ලේ ඇස්සේ ජීවත් වෙන්නේ. ඒ වගේ පංචවෝකාර නැති සත්තු ඉන්නවා. ඉතින් ඒ සතාට ගිහිල්ලා වෙලා දැන් පිරිමි කෙනෙකුට කාන්තා රූපයක් පෙන්නපුවාම රාගය ඇති වෙනවා කිව්වට ඒ සතාට එහෙම වෙන්නේ නැහැ නේ ඇස් නැහැ නේ.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 ඒක නිසා වහා ප්‍රතික්‍රියා කරන සුළු සංවේදී මිනිසයා කියනවා මම වැඩියෙන් ඉන්න වගේ කියලා. හැබැයි ඒක නරක ලකුණක් නෙවෙයි. පරිසරයට සංවේදී, බැනුමට සංවේදී. ඊට පස්සේ තියෙනවා මේක අඥාන උපේක්ෂාවෙන් යටපත් කරනවා. මග ඇරලා හිටියට ඒක බය අදුකමක්. ඒක නෙවෙයි උත්තරේ වෙන්නේ.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 අපිට තීරුම් ගන්න පුළුවන් මේ සමහර ප්‍රතික්‍රියා ඒවට කියනවා මේ involuntary machine එකක් වැඩ කරනවා මේක ඇතුලේ. අතට ගින්දර දැම්මට පස්සේ අත ගන්න එක මම යා හිටියත් නැතත් මැෂින් එකේ ඉන්බිල්ට් ඇවිල්ලා තියෙනවා. ඒවට කියනවා මොනවද කියන්නේ ස්නායු වල වහම ඒ තමන් විසින් ක්‍රියා කරන වොලන්ටරි ඈ රිෆ්ලෙක්සස්. ඒ රිෆ්ලෙක්සස් මම යා වෙන්නේ නැහැ. ඒක මොකද ඒක ස්ත්‍රී පුරුෂ භාවයක් හැදිච්ච කල්චර් එකේ වෙනසක් නැහැ. ඒක ආගෙත් තියෙනවා. මෙතන මේ මම යා වෙන්නේ චේතනාපූර්වකව සවිඥානකව සචේතනිකව කරන ප්‍රතික්‍රියා. ඒක නිසා ඉස්සල්ලාම අපි දැනගන්න ඕනේ වැඩක් කරනකොට ඒක පාට මගේ මූණ ටෝච් එකක් ඇල්ලුවොත් එහෙම මම ඒ පැත්තට හැරිලා බලන එක මගේ රිෆ්ලෙක්සස් වලින් සිද්ධ වෙනවද?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 ලතියෙන් අපි උත්සාහ කරන්නේ ප්‍රයත්නයක් දාලා කරන දේ සියල්ලම නතර කරපන්. හිතලා කරන, සවිඥානිකව කරන නතර කරලා කෙරෙන දේ දිහා බලනින්න. බලනකොට කෙරුවන් කාර්යයක් කෙරුම ඇවිල්ලා එකෙන් එහෙන් යමින් ඇඟිලි දානවා. ඒ කියන්නේ ආනපාන ඉන්නකොට බලන්න හිතෙනවා අහන්න හිතෙනවා අත දිගාරින් හිතෙනවා අනම්මන එනකොට දැන් කීයද හැකි දැන් ඔබ ශික්ෂාව මාර්ගයෙන් හිතාමතා කරන දේවල් නැතුව පවත්වන්න පුළුවන් පැවැත්මක් තියලා ඒකට බලාන ඉන්න දේකුත් දීලා හිතට කියනවා මේකට මනසිකාරය යොදවන්න හිටපන් ඉන්නකොට ගාය ඉන්නකොට කඩි කන්න ගන්නවා ඉතින් අරක කරපම් මේක කරපම් කියලා නානා එක්ක සමහරට අපි කුප්පනවා එහෙම නැත්නම් කිපෙනවා.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 ටෙන්ෂන් එක තියෙන මනසට කියන මාළුවෙන් කියද්දී බලහින්දී කියලා. ටෙන්ෂන් එකේ තියෙන මනුස්සයලා කියනවා පූසෙත් දිහා බලන්නේ කියලා. පූසගේ ගමන හරිම ග්‍රේස්ෆුල්. ඒකෝට තමන්ගේ ටෙන්ෂන් එක වෙන නිසා මේ මනුස්සයගේ ටෙන්ෂන් එක වනේ ඉවසිය බලන්න කෙනාටත් හිතෙනවා මනුස්සය ඇවිදිනවා පියුම් පිට ඇවිදිනවා වගේ බලන්න කෙනාටත් ටෙන්ෂන් එක බයිනවා.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 මේක කළ හැකි දී ඇති වාතාවරණයක් යටතේ සියල්ල සිදුවෙන්න ඇරලා බලනින්න එක. ඒක එදිනෙදා ජීවිතයේ සියල්ල සිටින බලන එකට කියන්නේ තතතාවය කියලා. එහෙව්කම. බුදුරජාණන් තථාගත කියලා කියන්නේ උන්වහන්සේ තත ගහයටපත් වෙලා. ඒ නිසා උන්වහන්සේ තථාගතයන් වහන්සේ කියලා කියනවා. ඒ සියලුම දේ හරීම ග්‍රේස්ෆුල් ඒ පරිසරයේ වෙන්න පුළුවන් උපරිම සමතුලිතතාවයෙන් කටයුතු සිද්ධ වෙනවා.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 හැදියාවේ ඉහළම හැදියාව. ඒක තමයි අපි බෞද්ධ ශිෂ්ටාචාරය කියන්නේ. ඉතින් අපි දැනට අපේ අතින් ගොඩක් වැඩි සිද්ධ වෙනවා. ඒ ප්‍රශ්නයක් නෑ හැබැයි ඊයේත් එක බලනකොට වැද්දෙක් තරම් එහෙම නැත්නම් ම්ලේච්චෙක් තරම් නෑ. අඩුවේ අඩුවේ යනවා. ඉතින් මේක සාපේක්ෂව ඊට වැඩි අඩුවෙන් කරීගෙන කරීගෙන යනවා. ඉතින් ඒකෙදි අපිට අපි භාවනා කරන අයමත් එක්ක ඉන්නවනම් අපිට හරි ලේසි මේ එක්ස්පෙරිමන්ට් එක. වැරදුනාට පස්සේ ගිය තැකි මාත්‍ය අප්සෙට් යන්න ඇති පොඩ්ඩක් සමා වෙලා. ඒ මාත්‍යත් කියන අප්සෙට් තමයි ඉතින් කරන කරන්න දැන් නෑ ඉතින් අපි අපිනේ. දැන් හැබැයි ආම්දුලිය උතන දැන් දැන් එදිනෙදා එන රූපවලට ප්‍රතික්‍රියා නොකර අරගෙන යන්න පුළුවන්.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 නෑ දෙපැත්තක් තියෙනවා. Taman ශික්ෂාවක් වශයෙන් ඉස්සර නොකර හිටපුවාම Tamanට සංසන්දනය කරන්න මුලැමැදාක බැලීම සඳහා පොඩි chance එකක් එන ඒකට. ශික්ෂාවකුත් නැත්නම් Taman එකට අහුවෙලා emotionally you are taken for a ride. Right. අපිට මේ මගේ පාට් එක මොකද්ද? එයාගේ පාට් එක මොකද්ද? කොතනින්ද මේ ඉන්ෆ්ලග්‍රේෂන් කන්ෆ්ලග්‍රේෂන් කාව කියලා හොයන්න බෑ. දැන් ශික්ෂාවෙන් නතර කරන්න හැබැයි මේක මගේ ප්‍රകൃතිය නෙවෙයි. මම මේ වෙලාවේ පරිතද කරන් කරනවා. කෙරුව නිසා තමයි තේරෙන්න පුළුවන් ඒ නොකියන ලද වචනේ දින ලද යුද්ධයකට සමානයි කියනවා. හැබැයි නොකියුවේ કૃතිම වේ වෙලාවේ. ශික්ෂාවක නාමයෙන්. එතකොට Tamanට වෙනද මේ වෙලාවේදී මගේ ඇති වචනයක් කියවිලා අතපය දිගෑරිලා දැන් දිගෑරිලා නැහැ. ඒ දෙක අතර වෙනස තමයි අපිට මේ සිද්ධියේ මුලැමැදාක බලන්න chance එකක් හම්බ වෙනවා. මේක අසාධාරණ නැත්නම් මේක કૃතිම නම් එහෙම නැත්නම් මේක yaadෙන්නේ නැත්නම් අපි ඉබේම ආපහු පුරුදු ට්‍රැක් එකට වැටෙනවා. අපිට තේරෙනවා නම් මේකෙන් දැන් මම කවුරුත් එක්ක හොඳටම තරහ වෙලා හිටියා. ඒ මනුස්සයා නැවතත් මයිත් එක්ක ඉන්ටරැක්ෂන් එකට එනවා. මට තරහ මූඩ් එක දාන්නත් පුළුවන්. මේ මනුස්සයා මොකකට එනවද දන්නේ නැහැ. එහෙම නැත්නම් ෆුල් ෆ්‍රෙෂ් chance එකක් දීලා බලන්න පුළුවන්. වෙනම කෙනෙක් වගේ දීලා බලන. දීලා බැලුවට පස්සේ සමහර අර තිබුණේ විවුන්ඩ් එක හීල් වෙනවා. මේ මේ අලුතෙන් ආපු chance එක. ඒක අපිට පේනවා. ගොඩාක් දුරට යනවට වැඩිය මට chance එකක් දීපු එක නිසාම මට අලුතෙන් මේ ගැන හිතන්න පුළුවන් උණයි කියලා.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 ඒක ඒක ස්වභාවයි. ඒකට කියනවා least frictional path එකට වැටෙනවායි කියලා. ඉස්සලා friction එක හරහා ගියේ එකන දැන් friction එක නැති තැන comfort zone එකට වැටෙනවා. ඊට පස්සේ යාට පේනවා අපි මෙතෙක් කල් හිතාමතා චේතනාවල් අනුව කරපු බොහෝ දේවල් වැරද්ද repeat වෙනවා මිසක්කා නිවැරදි වීම සඳහා අවස්ථාවක් දෙන්නේ. අවස්ථාව දෙන්නේ අපි કૃතිමව හෝ ප්‍රകൃති වශයෙන් ප්‍රතික්‍රියා නොකර හිටියොත් අපිට සබහා ධර්මයාගේ ආශිංසාද ආශිර්වාද ලැබෙනවා. ධර්මමය ගමනකට යන්න පුළුවන් වෙනවා. මේක බුදුරජාණන් වහන්සේ කියනවා අබුද්ධෝත්පාදක කවදාකවත් කාලෙක් කරන්න බෑ කියලා. අවුද්දෝත්පාද කාලවල අපේ අපි අපේ පාටියක විතරක් ඒක වෙන්නේ නැහැ.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 ඊට පස්සේ මේ බණකින් ගත්ත අදහසක් නිසා අපි ඊපෙරද සාකච්ඡා කරා මේ විතක්ක ਵਿਚාර ඒ ඊට පස්සේ දැන් අරක කන්ට්‍රෝල් එකේ බසන්න ගිහිල්ලා තියෙනවා. මෙනෙහි කිරීම හරහා. ඒකවල අර පුරුදු ස්මූත්නස් එකෙන්නේ නැහැ. ඒ ඒක ස්වභාවිකයි. ඒ නිසා තේරුම් අරගන්න පිටක්ක ਵਿਚාර කියලා කියන්නේ දෙපැත්ත කැපෙන කඩුවක් අනවශ්‍ය තැනට යෙදුව සමාධිය කඩනවා.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 ඒක නිසා මේ බණ කියනකොට ඒ කරුණු නොකිය බණ කතාවේ යන්න බැරි වුණාට මේ බණේදී කියන ඔක්කොම කියන්නේ ඇටෝම් මේසේ තියෙන සේරම කණ්ඩෝනේ කියලා හිතන්න එපා. බෑ. ඇටෝ මේසේ දින ඔක්කොම කන්න බෑ. අපි මේ රුපියල් 20 කැන්ලොප් එකකට දාලා අර මේසෙම කන්න හදනවා. පිස්සු. Tamanna කන්න පුළුවන් හරිය කන්න. එහෙම නැත්නම් Tamangeම අත්දැකීමක් තියෙනවානේ. ඒකත් එක්ක ඊට පස්සේ තීරුම් ගන්න අනවශ්‍ය වෙලාවට මේ විතක්කේ දානවා. කියන්නේ මේ දු යන බයිසිකල් එකේ පෝක් ඇසෙට කෝටුවක් ගැහුවාගේ දඩඩස් ගාලා ගඩොල් බ්‍රේක් හිටිනවා. ඉතින් ඒකේ ඒ ධර්ම දේශනාව හරියටම හැම කෙනාගේ හිතේ වැඩෙන ප්‍රමාණයට යන්නේ ඒ දේශනාව ගෙනියනවා එක තාලයකට. ඉතින් ඒකෙදි මේව කරනකොට අපිට තේරෙන්නේ මේ හැම දෙයකම ආවස්තික වටිනාකමක් තියෙනවා. පිටක්කය නැත්තම් සතියක් නැත්තම් හිතේ චින්නන්නතර වෙනවා. ඒතකොට විතක්කේ යොදවන්න. ඒතුළ දැන් සතිය නැගලා යන්න හදනවානේ. ඒක විතක්කේ පැත්තකට දාලා බලන්න. සතියට යන්න පුළුවන් ඉස්සරහ දෙසක් වැටේ කමන්නේ. ඊට පස්සේ සතිය මොමන්ටම් එක ගත්තට පස්සේ යා සමාධියට යනවා. ඒ නිසා මේ ලියලා තියෙන සමහර තොරතුරු නිසා මම මේ විග්‍රහ කරන්නේ කලින් ඒ වගේ සංසිඳීමකට ගිය කෙනෙක් මෑතකදී මේ ඇහිච්ච කරුණ නිසා මේ විතක්කේ යොදන්න ගිහිල්ලා ඇතුලේ අපහසුතාවය ස්ථිරහානියක් මුකුත් වෙලා නැහැ. තාමත් විතක්කේ අහක දාන්න ඕනේ හිත උඟාක් වික්ෂිප්ත වෙලා තියෙනවා නම් පාවිච්චි කරන්න. එහෙනම් ඉඳගත්ත ගමන් Tamanට හොඳට කය සම්බර භාවයට එනවා නම් ආනාපානෙවත් ඕනේ නැහැ. විතක්ක ਵਿਚාරතිය ආනාපානවත් ඕන නැහැ. තැම්පත් වෙච්ච කය දිහා බලන්නේ. එතකොට කෙලින්ම වටේ කරගිලා යන්න ඕනේ. මොකද ආනාපානට ගිහලා සංසිඳුණත් ආයෙත් උතෙන්ට එන්නේ. ඒසම පටන් ගන්න වෙලාවදලා කය විවේකේ තියෙනවා නම් කෙලින්ම කය විවේකේ දිගේ අනේකයි තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම මේ මේ ප්‍රශ්නේ වටහා ගැනීමේදී අපහසුතාවකටපත් වෙනවා අවුලක් පස්සේ මේ වියවුලක් අස්සෙන් ගියයි කියලා දැනගත්තට මේව ඇත්තටම මොකද්දෝ ධර්මතාවයක් අපිට උගන්වනවා. මේකේ ධර්මතාවයක් ඇතුලේ තියෙනවා. අපි කොහොම කෙරුවක්වත් අපි මොන මොන පැත්තෙන් වැඩිපුර දැම්මත් යන්ත්‍රේ වැඩ කරන ධර්මතාවයට. අපිට දැනගත හැකි ඒතර මේක දාලා තියෙන වැඩි මේක දාලා තියෙන අඩුයි. ඉතින් ඒවා හරි වැදගත් අපි වෙන කෙනෙකුට ඒවා විස්තර කරන වෙලාවට.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 පැහැදිලිව පෙන්ට් අප් වෙනවා. අනිගාන මරණ ධර්මයට යනවා. ඒක ඒ වෙලාවේ පෙන්ට් අප් කරාට ඊට පස්සේ භාවනාදී ඒක ඩිකාබනයිස් වෙන්න අරින්න ඕනේ. නැතුව මේ විදිහට නැත කරගෙන හිටියට ඒක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයේ මහාපාන වැඩක් නෙමෙයි. ඒ කියන්නේ සීල ශික්ෂා විතරයි තියෙන්නේ.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 දැන් ඊට වැඩිය පියවර ගානකින් ගිහිල්ලා මේකට හේතුඵලක් දැකලා ඒ වගේම තමන්ගේ අත්තරදිත් මේකට උදව් වෙලා ආදීන වාසවදත් දැකලා උපේක්ෂාවකටපත් වෙනවා. ඒකට බොජ්ජංග උපේක්ෂාව කියලා වෙනම නමක් තියෙනවා. ඒක බොහොම කිට්ටුයි සංඛාර උපේක්ෂා කියන උපේක්ෂාවට කිට්ටුයි බොජ්ජංග උපේක්ෂාව. ඒ බොජ්ජංග උපේක්ෂාවට පස්සේ තමයි යෝගාවචරයට සම්මාදිට්ඨිය කාටවත් බයෙන් ගත් එකක් නෙවෙයි.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 කුඩලු ඇටයක මල් කුඩලු මලක් අත තිබ්බ ගමන් සුටුස් ගාලා පුම්බන්නේ. ඉතින් එතෙන් වෙනකන් ඒ ගුණේ වැඩෙනවා. වැඩිලා තියෙන්නේ. ඒක තැනකදී ඒක පිපිරීමක් සිදු වෙනවානේ. ඒ බලාන ඉන්න එකට බේන්නේ කඩා වැදීමක් වගේ තමයි. හැබැයි ඉතින් කියන්න පුළුවන් මේ කඩා වැදීමක් කියන එක මම කඩා වැදුනද නැත්නම් කඩා වැදීම මම නිරීක්ෂණය කරාද කියලා.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 එහෙම නැත්නම් ආත්මයක් ගැන කතා කරනවා. අප්‍රාමසන. ඒක කියන්නේ නෙළුම් පතට වැටිච්ච වතුර වගේ. වතුර නෙළුම් පත උඩ තිබුණාට නෙළුම් පතේ ගෑවිලා නැහැ. ඒ නිසා මේ වගේ තැන්වලදී හංගුම්බරව කතා කරනකොට පේන්නේ පුද්ගල ભેදෙන් ප්‍රථම පුරුෂ කතා කරනවා වගේ. කා භාවනාවේ විස්තර වෙන්නේ නම් third person තමයි.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 මහසි සයිඩට පොත ලියන්න එපයි කියලා තියෙනවා. ලිව්වොත් එහෙම මේ ප්‍රශ්නේ ඇහුවොත් නම් උත්තර දෙන්න පුළුවන්. නමුත් කී දෙනෙක් අහන්න නැතුව ලඳුවල හිර වෙලා ඉන්නවද? අරගෙන අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්නවද? ඒක නිසා ඒ වගේ දේක් ප්‍රකාශ කරන්න ගියාම ඒක දන්න ඉනසකල් එක විතරයි වැඩ කරන්නේ. ඒ ලෝක සාහිත්‍යයට දාපු ගමන් මේක දන්නේ නැති අත්තු පුදුමාකාර අකුසල් රාශිය රැස් කර ගන්නවා. මේක ඇඳලා කතා කරනවා. එහෙනම් නැත්නම් මේක গুপ্ত විද්‍යාවක්. මේක මේ වෙන්න පුළුවන් දෙයක්ද? ඒ අහපු යක්කුත් මෝඩයෝ උමුත් මේකට එහි එහි කියලා තියෙනවා. මේක බලලා කරලා බලන්න YouTube එකට ගිහිල්ලා බලන්නද බුදුහාමුදුරන් කොච්චර බයිනවද කියලා.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 අපි එනවා ඊගාව ප්‍රශ්නට. ආහඳුනේ කලබල ඇති කරගන්න නෑ නෑ අනේ නෑ. ඒ ඒ මොකද අපි මේ අයිරින් උපාතකම්මයි මහේ පරගෙන දන්න කට්ටිය. ඒක නිසා ප්‍රශ්නයක් වෙන්නේ නෑ ඒක. පළවෙනි පළවෙනි ප්‍රශ්නේ <laughs> හුස්ම ධාරාව දැකගන්නේ කෙසේද? ඒ සඳහා කෞශල්‍ය ඇති කරගන්න ආකාරය කරුණාවෙන් නෑ ඊට ඉස්සලා තිබුණානේ දැනීමක් විදිහට ආ මා ඒක ආයෙ කියන්නම් මා ආනාපාන සතිය පිහිටවන්නේ හුස්ම ධාරාව ඇතුල්වන විට හා පිටවන විට ගැටෙන ස්ථානය කෙරෙහි සිහිය පිහිටවාගෙන ඒ කියන්නේ උනාසිකාග්‍රේ ඒ දැනීම වේදනාව හා සම්බන්ධ චෛතසිකේ හරි ඊට පස්සේ නමුත් බොහෝ විට හුස්ම ධාරාවේ දැකීමක් ගැන කියවි එය මනෝරූපයක් නෑ ඊට පස්සේ දැන් උඩුතොලේ දැනීමක් මට දැනීමක් තියෙනවා. මම තවත් අර ප්‍රශ්න කරනවා මේ දැනෙනවා කියන එක අපිට දෙන්න මස් ටික. දැනෙන්නේ සීතලක්ද, උණුසුමක්ද, කම්පනයක්ද, චංචලයක්ද, පුපුරු ගැහිල්ලක්ද, පීරි ගෑවිල්ලක්ද මොකක්ද වගේද දැන් නැත්නම් මේ වගේ ඒක වෙනස් වෙන දෙයක්ද නැත්නම් ඒකට තියෙන එකක්ද? ඒක ස්වාමීන් වහන්සේ වෙනස් වෙනවා එක එක අවස්ථාවලදී.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 ඒක තමයි අපි කියන්නේ වෙන කෙනෙක් කියනවා මම දැක්කා උණුසුමේ ඉඳලා සිසිලට මාරු වෙනවා. ගොරෝසුකමේ ඉඳලා සියුම් බවට මාරු වෙනවා. තරංගාකාරයක් දැක්කා. ඒක දිගට යන නූලක් වගේ දැක්කා. ඉතින් දැක්කා කියන වචනේදී බුදුජානන්සේ චක්කුංග උදපාදි, ඥානංග උදපාදි, පඤ්ඤා උදපාදි, විඥා උදපාදි, ආලෝක උදපාදි කිව්වට ඒ වෙලාවේදී ඉතින් ඒක රැස් විදුණයි කියලා අපි වණන් ගත්තට මේ අපි අවබෝධ කරන විදි පහක්නේ. චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි. ඉතින් මේකට තව මනසකට මේක සම්ප්‍රේෂණය කරන්න රූපකාකාරයක් නිදර්ශනයක් සහ උපමාවක් ඇර ඒ නිසා 84000ක් ධර්මස්කන්ධෙම රූපකයක් විතරයි. 84000ක් ධර්මස්කන්ධෙම උපමාවක් විතරයි. 84000ක් ධර්මස්කන්ධෙම මේ සම්ප්‍රේෂණය කරන්න ගත්ත සංඥා ටිකක් විතරයි.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 එතකොට මෙයා මෙයා ඒක ඉදිරිපත් කරන තාලෙන් රූපක උපම වර්ගයෙන් පේනවා මෙයා වේදනාවලට බරිත. ඒ හැඟුම්බර පැත්තට චරිතයක්. මේක නැවත නැවත මේ කියනවනේ චරිත ලකුණක්. සමහරලාට එහෙම නෙමෙයි මම ආයාසින් හුස්ප ගන්නවා හුස්ම නැතර කරන්න යනවා කියලා සංස්කාර ටික පේනවා සමාලාට සංඥා වශයෙන් පේන්න පටන් ගන්නවා.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 වේදනාව කියන්නේ මෙහෙමයි. මේ වේදනා ධාරාව දකින්නවා කියලා කියන්නේ එයා ඒ චරිතය හැටියට බලනකොට හුස්ම ධාරාව තව කෙනෙක් වෙන විදියකට සංඥා ධාරාවක් මේකේ දකිවි. තව කෙනෙක් සංස්කාර ධාරාවක් දකිවි. ඒව චරිත ලක්ෂණ. ඒක දැක ගන්නවා කියන්නේ හැමෝම දැනීමක් තියෙනවා. ඔය දැන්ට අවිලා තියෙන්නේ.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 කරනකොට කරනකොට අන්තිමට ඒක නිකන් ඒ සාහිත්‍ය කෘතියක් විදිහට එළි වෙන්න පටන් ගන්නවා. සරුවචනන්සේ සඳහන් කළා තියෙනවා අත්දැකීමක් ලැබුවොත් ඒක ෂෙයා කරගන්න නැතුව ඉන්න බැරි තත්ත්වයට යනවා කියලා. අත්දැකීමක තියෙන ගතියක් තමයි ඒ මට්ටොන්න මේරුවාට පස්සේ ඒක වසන් ගන්න බෑ යාර. ඒක මොනවරි ක්‍රමයකට එලි වෙනවා. ලියන්න හරි හිතනවා. මලක් පිපුණාට පස්සේ සුවඳ ලස්සන. ඉතින් ඒක එක නඩ තියෙන පිටුවයි කියන්නේ. මම කියන්නේ එහෙම වෙනවා. ඒක ඒක මේ මේ බුදුරජාණන්සේ බලාපොරොත්තු වෙන දෙයක්වත් නෙවෙයි අතුරු ඵලයක්. අපිට යමක් අවබෝධ වුණාට පස්සේ අපි ඒක සම්ප්‍රේෂණය වෙනවා අපේ අතින්. ඒක නිහඬ බණකින්. මොකාරි වෙනවා. එහෙමයි මේ ශාසනය පවතින්නේ මේ පුදුමාකාර මේ අපි දන්න මේ යන ව්‍යාකරණේ අර නෙවෙයි. යට වෙනමම ගූඪ වැඩපිළිවෙලක් තියෙනවා. අවශ්‍ය හරි පණිවිඩය කොච්චර ජනමාධ්‍ය නැටුවත් එසෙන්ස් එක ඒක කොමියුනිකේෂන් එකක් යනවා. ඒක without words යන්නේ උගක් කලාවට. හාමුදුරනේ මේ වාතයක් කිව්වේ ෆෝන් එකටද වගේ නෝනටද නෑ නෝ දෙකම සංසිද්ධි දෙකම ඒ ෆෝන් එක ලයින් කරගන්න බෑ මෙයා ගිහිල්ලා කතා කරන්න හදනවා ඉතින් අනවශ්‍ය මාත්‍ය එතන ළඟම ඉඳද්දි අනිත් එක තව කෙනෙක් ඇවිල්ලා එහෙම බලපෑම් කරන එකත් හරි නෑ නේ මේ ප්‍රශ්නේ හාමුදුරනේ මේ ලේසියෙන් ගැලවෙන්න බෑ.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 මේ විඥානයේ දෙල්ලම මේ පෙන්වන්නේ. විඥානේ හැම වෙලාවෙම දෙකක් බෙදලා දෙන්න අතර රණ්ඩුවට හරි කැමති. ඒ නිසා දැන් මේ වෙලාවට විඥාණයට පොහොර දාගෙන විඥානේ අපේ වැඩේට නතු කරගන්න මේ හරකයි එලා හරකයි බැඳලා එකෙක් ගොඩට අදිනවා එකෙක් මඩට අදිනවා. ඉතින් හාණ්ඩ හදනවා.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 පේන්නේ නැතුනට මේ ඉරියව්ව වේදනාවක් හෝ ඉරියව් එක එන්න එන්න වැඩෙනවා. ඉතින් එතකොට එයා ඒක ප්‍රොජෙක්ට් කරනවා. ප්‍රොජෙක්ට් කරලා ගන්නේ ඒකට ඇටෙන්ෂන් එක ගන්නවා. මේක කඩ කප්පල් කරලා ඒකට ඇටෙන්ෂන් එක ගන්නවා. ඉතින් ඒ නිසා අපිට පේනවා හිතට ඕනේ නම් ඕන දෙයක් කරද.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 අතුරට මේක බල්ලා තියෙනවා එන දේ විස්තර කරන. ඔහොම යනකොට දන්නේම නැතුව බල්ලා පයින්නවා මල්ලෙන් එළියට. දෙවෙනි ප්‍රශ්නය හඳුන්නේ යෝගාවචරයාගේම සක්කාය දිෂ්ටිය මිත්‍යා දෘෂ්ටියට ගැනීම. මිත්‍යා දෘෂ්ටියට ගැනේ. ගැනේද? ඔව් ඕනෙම දිට්ඨිය මිත්‍යා දිට්ඨිය කියලා හිතාගන්න. අද්දිට්ඨිය විතරයි දිට්ඨිය කියන්නේ.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 හැබැයි පොළොවේම කැලලක් තමයි. ඒක ඔබිට් එකේ තියෙන්නේ. ඒකට ගිහිල්ලා ආපහු බලනකොට සම්පූර්ණයෙන්ම වෙනස්. හැබැයි පොළොවේම කෑල්ලක් ඒක. එවැනි ප්‍රශ්නය පංච නියාම ධර්මානුව මිනිසාට බලපාන දේ අතුරින් කර්මයට ඇත්තේ පහෙන් එකක ඉඩක් පමණි. නමුත් කම්මස්ස කෝම්හි කම්ම කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම පට්ඨ යං කම්මං පරිස්සාමි කල්යාණංචා පාපකං කල්යාණං වා පාපකං වා කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි යනු බුදුවදන අනුව කර්මයට පහෙන් එකකට වඩා ඉඩක් ඇති බව සිතේ මේ භාවනාවට අදාළ නොවත් එදිනදා ජීවිතයේ ඇතැම් දුෂ්කර අවස්ථාවලදී සිත සමතයකට පත්කර ගැනීම සඳහා උදව් කරගත හැකි බැවින් අපගේ අකම්පාවෙන් පහදා දෙන මෙන් নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි.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 වැඩි කරනවා නම් විනාඩි ගානකට වැඩි කරන්න එපා. නමුත් මේ වගේ පරිසරයක ඉන්නකොට අපට ඊට වැඩිය නිදහසේ යන්න පුළුවන්. මොකද අනිත් අයත් භාවනා කරන පරිසරයත් හොඳයි. සාකච්ඡා කරගන්නත් පුළුවන්. එතකොට තමන්ට තේරෙනවා නම් මේක ක්‍රමයෙන් වැඩි වෙලා එනවයි කියලා. ඒ සමාධියක් ආපුවම සමාධියේ මුල මේකයි මැද මේකයි අග මේකයි කියන යනකම් සම්පූර්ණ රැලි වෙනකම් යන්න දෙන එකට මේ වගේ වාතාවරණයක නම් හා කියන්න පුළුවන්.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 දැන් නෑ. දැන් දන්නවා මේක වැඩේ යනවා. ඒ යනකොට යකා යන්න හදනවා නම් පුලුට දෝණ කරන්නේ, නරබිල්ලක් දෝණ කරන්නේ, සැවුබිල්ලක් දෝණ කරන ඔක්කොම බඩු ලෑස්තිනේ. ඉල්ලන ඉල්ලන එක දිදී අනේකයි තියෙන්නේ. හැබැයි කොට්ටෝරුව ෂේප් එකේ ඉන්න ඕනේ. උතුර කියන්නේ තොইলে නටනකොට උදව් කරන එක දුම්මල ඉලනකොට දුම්මල දෙන්න ඕනේ. ලේකුටු ඉලනකොට ලේකුටු දෙන්න ඕනේ. කුකුල ඉලනකොට කුකුල දෙන්න ඕනේ. බඩු ලෑස්ති එන යකා මෙයා කුකුල දීපන් දුන්නා පිටියල්ලෙන් දෙන්න කියන්නේ. බැලුවොත් බය වෙනවලු. පිටියල්ලෙන් දුන්නා ගියා. මම දන්නේ ඒක විතර ජොලියක් මම වරුදු 8ක් 9ක් විතර ඒ ගිහි ඉන්න කාලේ හොඳටම ප්‍රයිම් යූත් එක මට හොඳටම දේන රත්විච විහිකින් බටර් කෑල්ල කපාන යනගේ කපාගෙන යනවා. ලෝකයක් බලාපොරොත්තු. ලෝකයක් සිලිලාර. ලෝකයක් ආරාධනා. ඒ ඔක්කොම තියේදී මේක යනවා දකිනකොට මට හිතෙනවා බුදුරජාණන් වහන්සේගේ මේ ක්‍රමේ ඔය මොකාටවත් යටත් නැහැ. හැබැයි පුංචි ශිල්පයක් තියෙනවා මහත්තයා කියන විදිහට ශිල්පයක් තියෙනවා. ඒකට ශිල්පෙද මම දන්නේ ඒකට කියන්නේ. ස්ථානෝචිත ප්‍රඥාවක් තියෙනවා. දාගෙන යන්න ඕනේ නිකන් මේ ත්‍රිවිලර් කාරෝ දාගෙන යන්නේ. ඉඩක් කෙනකම්ම ඉල්ලගෙන ඉන්න බෑ ඕන් එක ගත්ත වටපිට බැලුවා දැම්මා. ඒකට අරෝ වනිනවා බැලනකොට මෝ ගිහිල්ලා ඉවරයි. දැන් අපි මේ මෙහෙ එහෙම නෙවෙයිනේ. මේ මේන් රෝඩ් එකට දාන්න ගිහිල්ලා කාර් එක නතර කරගෙන ඉන්නවනේ දෙපැත්ත බල බල මාට තද වෙනවා. කීස්බරෝ පන්සලේ ඉඳලා කීස්බරෝ පන්සලේ ඉඳලා පාර දැන් හදන්න ඉස්සෙල්ලා මෙතන ගිහිල්ලා මේ මිනිස්සු විනාඩි 10 ඉන්නවනේ පාරේ. මේ හැදිච්ච මිනිස්සු මං කියන්නේ. මම සක්මන් කරන මට හිතෙනවා මම මේ වෙලාවේ 15 සැරයක් දාලා වාහනේ. උඹ එන එක ඕන දෙයක් කරපම්.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 මට පේන මේ සෑම දෙයක්ම කරලා ජාතක ස්ටෝරි එකක් මාර්ගයෙන් හෝ සූත්‍රයක් මාර්ගයෙන් බුදුහාමුදුරු මේ කියලා දීලා තියෙනවා. කරනකොට කාටවත් ඒක රිපීට් කරන්න කියන්න බෑ. හැබැයි හැම වෙලාවෙම ඔපචුනිටි එක ගන්න දන්නවනම් ඒ කියන්නේ අවස්ථාව එහෙම අවධිය එලෙමසිටි ගතිය ඉන්නවනම් ඕනෙම වෙලාවක් ඒකට කියන්න තියෙන්නේ any time is tea time කියලා කියන්නේ.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 ඒක දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක මේ කරනකොට ළඟ ඉන්න කෙනාටත් තේරෙනවා මෝ වමට සිග්නල් දැම්ම දකුණට කපුවා ගියා. මෙහෙට අත දාගෙන ඉන්නවා ටක් ගාලා කපුවා මේ පැත්ත. අලියෙක් පිටිපස්සේ ආවත් අලිය අරහෙට යනකොට අපි මෙහි. අලිය පිටිපස්සේ එළවනවා නම් කියන්නේම දකුණට සිග්නල් දාලා වගන වමට කපන්න කියලා.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 සාර්ථක ප්‍රතිඵල ඇති බව සාකච්ඡා හා අත්දැකීමෙන් පැහැදිලි වේ. දානය ධාන්‍ය නොලබා සෙට්ටාන් ඵලයි. ධාන්‍ය ධාන ලබා සෝවාන් ඵලයට පැමිණිය හැකියි. විපස්සනාව මේ අන්දමට කරගෙන යන විට කවදා හෝ සෝවාන් ඵලයට පත්වීමේදී පත්වීමේදී අවස්ථාවේදී අඩුතරමින් ප්‍රථම ධානයට ලැබෙන බව අසා ඇත්තෙමි. මේ ගැන පැහැදිලි කර දෙනු මැන. තෙරුවන් සරණයි. මේක පිළිබඳව මම හිතන්නේ මෑත කාලේ වැඩිම අදහස් ප්‍රකාශ කරපු එක තමයි නැත්තම් සාර්ථකව අදහස් ප්‍රකාශ කරපු එක තමයි මහසී සෑඩෝ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ සුද්ධ විපස්සනාවක් එලි දක්වනකොට උනාන්සේ පෙළ මේ සමාධිය කොටස් දෙකක් තියෙනවා.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 ඒ සමාධිය එතන එතන හදා ගන්න එකක්. එහෙම නැත්නම් සමාධිය හැදීම සඳහා වෙන්නම කාලය ගන්න නැහැ. ඒ නිසා මේ දෙන පාවිච්චි කරන වචනේ තමයි කෘත්‍ය සම්පාදනය කරන මට්ටම සමාධිය ගත්තනම් එයා බලබල ඉන්න ඊගායකට ගියා. එතන කෘත්‍ය සම්පාදනය කරන ඊගායකට ගියා. සමා සමච සමාධිය වශයෙන් ඒක පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන වශයෙන් වශී කරමින් යන්නේ නැති එක. ඒක නිසා මේ තියෙන දෙක මූල ධර්ම වල සංසන්දනය කරලා බලන්න පුළුවන්. ප්‍රායෝගිකව නම් Tamanට තේරෙන්න තියෙන්නේ අරමුණට එnde end end ලඟ වෙනවා නම් අරමුණේ වැඩි වෙලාවක් පවත්වන්න පුළුවන් නම් ඕකට තමයි සමාධිය කියන්නේ.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 කරන්න බෑ. කරන්න ආව සමහරු සටපට. අපි හිතියන් නැන්දම්මගෙන සටපට නැන්දම කියලාමයි කියන්නේ. අම්මා කියන සටපට හොඳ කියලා. මොනව කරන්න ගියත් වයස අන්තිම වයසයි. පුදුම කඩිසරයි. එහෙට ගැහුවා මෙහෙට ගැහුවා දඩබඩ තමයි වැඩ. සටපට හොඳමයි නම. ඒ නිසා සමහරුන්ට ඇත්තටම මම ඉල්ලීමක් කරන්න ඒගොල්ලන්ට ඕනේ ඒක. කාම් ඩවුන් කරගන්න ඕනේ බෑ. ඒක නිසා අපි කියනවා අපි වෙලාවක් දෙනවා මේ වෙලාවට නැගිටින්න වෙලාවක ඉඳ ගන්න වෙලාව. පරියන්ක මැද ඇවිල්ලා කලබල කරනම් අපි කියත හැකි නීති උල්ලංඝනය කිරීමක් කියලා. පරියන්කෙන් සක්වන්න මාට වෙන වෙලාවේ පොඩ්ඩී කොමෝෂන් එකක් යනවා. ඉතින් ඒක නිසා අපි දැනගන්නවා මේ වෙලාවටම සමාධිය නැතිලා එන එක ඒක තමන්ගේ தත්වයක්. නමුත් පොදුවේ කවුරුත් මතක තියානින්න සරුවච්චන් වහන්සේ ඒ අන්‍ය තීර්ථක ආයතන නැත්නම් අන්‍ය තීර්ථක පොට්ටපාය සූත්‍රය හොඳ ලස්සනට කියලා කියනවා. පින්නපාතේ කලින් වඩින්න වෙලා වැඩ නිසා උන්වහන්සේ මේ පොට්ටපාත කියලා කියන්නේ මේ සවැත්නුර ජේතවනාරාමයේ ඉස්සරහින් දෙපතුම් පිරිවෙච්ච ආරාමයක්. අන්‍ය තීර්ථක පිරිවෙච්ච ආරාමයක්. පොට්ටපාත කියන්නේ සරුවච්චන්සේ ගෝල මේ හොඳ යාළුවෙක් යාට ගෝලයේ ගොඩක් ඉඳලා තියෙනවා. ඉතින් යනකොට පොට්ටපාදත් එක්ක කට්ටිය එකතු වෙලා කයිවාරු කලබගෑනියා සරුවචන්සේ දකින්නකොටම පොට්ටපාද කියනවා ස්වාගතං සරුවචන් වහන්සේ වන්නවා නිසද්ද වෙලා නිසද්ද වෙලා සරුවචන්සේ කැමති නැහැ කෑ ගහනවට කරුණාකරලා නිසද්ද වෙන්නේ කියලා.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 මට ওই අපේ කතාව පැත්තක දාලා මේක අහන්න දෙන්න කියලා. ඒකෙන් පේන තියෙනවා සරුවත් යනංශේ මුළු ලෝකෙම පාලනය කරලා තියෙන නිසත්තාවේ හරහා. කෑ ගහලා කමාන්ඩ් කරලා අතපය විසි කරලා පිස්තල් එක අරගෙන කඩු අරගෙන කඩු හටන් කරලා බයිලා මොකක්වත් නැහැ.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 නමුත් මම ආර්ධනාව බාර ගන්න තියෙනවා. ඒ නිසා උන්වහන්සේ කතා කරන්නේ වැරද්දක් හදන වට්ටමේ විතරයි. ඒකේ ඒකට අර ඉන්දියානු තින මේ උත්තරේ තමයි එහෙම නැත්නම් ජෝක් එක තමයි අම්මා තමන්ගේ පළවෙනි දරුවා අවුරුදු 5ක් 6ක් හදනවා. ඒ දරුවා කතා කරන්නෙම නැහැ.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 ඒක හැබැයි සමාජශීලී වෙලා ඉන්නකොට মালටි ටාස්කින් වල කරන්න බෑ. නමුත් මේ <coughs> තැන්වල උත්සාහ කරලා බලන්න පුළුවන්. දවසකට මම පරිසරයට කොච්චර සද්ද තරංග නිකුත් කරනවද කියලා. ඒ තරමටම ගෙවන්න ඕන. තරමට ගෙවන්න වෙනවා. හම්දුනේ අපි ඊළඟ ප්‍රශ්නට යමු. ගෞරවනීය සන්නාස මම ඔකට මේ ඔය සද්ද හැනෙවට තව පොඩ්ඩක් කියන්න හම්දුනේ මෙතන මම මේ හදලා බැලුවා. මේක ලී පොලොක් හින්දා ඇවිදින කොටස් සද්ද එනවා. හැබැයි ඔය ඇන පාරවල් දිගේ ඇවිත්තන කවුරු හරි සද්ද එන්නේ නැහැ. අන්න ඒක බලන්න පුළුවන් නම් කරන්න බලන්න. එතකොට හුඟක් ලේසි ඔය ඇන ගහලා තියෙන පාර දිගේ යනකොට එතන යටින් ලියක් තියෙන හින්දා සද්ද එන්නේ නැහැ.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 නැගිටට පස්සේ තමයි තේරෙන්නේ අඩිය තියන්න තියන ජරස්. ඉතින් ඊට පස්සේ මග නතර වෙන්න හිතනවා. කරන්න දෙයක් නැහැ. ඒ ඒ බෑග්ග්‍රවුන්ඩ් එක ඇති. මේකේ මාත් බැලුවා ඔය ගම්පලේ ලස්සනට ඒක කිව්වා. මේ ඉස්සර මට හරි මේ ස්වාමීන් වහන්සේලා දෙන මේ ඉස්සර යනකොට මට හරියට බැලුවා ඒ ඇනපේලි දෙක දිගේ. ඇනපේලි යනකොට මැඩෙන්න දෙයක් නැහැ නේ. ඇඩපිලි දිගේ යනකොට දැන් වහලෙ උණක් නැද ඇවිදිනකොට ඔය වහල කඩා වැටෙන මේ මනුස්සයා මේකට කියන මොකුත් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. ඕගොල්ලෝ මැරුණාට. ඒක තියෙනවා හරි මරයක්. ඕනෙම තැනක ඇවිදිනකොට ගහේ මරයක් තියෙනවා. ඒක දිගේ යනකොට සද්ද එනවා අඩුයි. මේකෙත් යන දිගේ යනවා නම් ඒ වෙතින් පුංචි නිරීක්ෂණ හැබැයි Taman කරලා බලනකොට තේරෙනවා මට මේක වෙලා තියෙන්නේ මේ හොරකමට මං හරිම දක්ෂයි. මොනවා හරි හොරෙන් කවුරු හරි ගන්න ඕනේ නම් මාට නටන කකුල ගෙජ්ජි කපත හැකි. මේකෙ මැදින් ඇවිදින්න ඕන ආම්නේ රෝහණ මාත්‍රේ කියලා ඇනපේලියක් ගහගත්තම නෑ ඇත්තටම මෙහි මේ පොළවේ මේක හැබැයි කරන්න විදියක් නැහැ මොකද මං මෙටිය මෙටිය මට දෙන්න හදන්නේ මෙටියක් තිබුණා මේ පොළවේ බලන්න අඩි එකම ආරකට අඩුවෙන් ඇන ගහලා තියෙනවා නිසා ප්‍රශ්නයක් නැහැ මේක ආමුදුනේ ප්‍රශ්නයක් නෙවෙයි අර කලින් වගේම අදහසක්.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 ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ අවවාද ධර්ම කාරණා මම ඊටමත් අගනේ මට ඊටමත් අගනේ ඔබ වහන්සේට දිගාසිරි පතමි. පෙරවත් සර්. සාදු සාදු සාදු. මේ ප්‍රශ්න ਵਿਚාරක කියන්න ගැන මුකුත් කියන්නේ. වචනයක්වත් නෑ. මාත් හොඳට අහුණා ඒක මට. මොකද ඊයේ ආවේ නැති හින්දායි.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 සිදු වේද සිදු වේද ඔය ඇත්තට මහසි සඩෝ ස්වාමීන් වහන්සේගේ පොත ප්‍රැක්ටිකල් ඉන්සයිඩ් මෙඩිටේෂන් ඉඳි මං හිතන්නේ ඒක ඉස්සලාම නිදමෙති කියනකොට මම දන්නේ ඉතින් මම මට මේ උදේ අබ්බේ ඥානය අනම්මන මොනවක්වත් දන්නේ නැහැ නිකම්ම නික අමු ගියානේ කියවන ඉන්නකොට මේ මේ සඳ උදේ අබ්බේ ගැන කතා කරනකොට ලිව්වේ උදේට ඉර පායන එක උදය හැන්දාවට ඉර බයින එක වයි ඉතින් ඕකේ මොකද්ද ඥානේ ඒ නිසා ඔබ දන්නවනේ උදේ පෑවොත් ඉර හැන්දෑ බහින ඔච්චරයි උදේ බෙයි කියන්නේ කියලා.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 ඒකේ කඩ කඩ විසිතුරු කර කර බැලිල්ලට කියනවා විභජ්‍ය වාදය කියලා. බලන්න බලන්න යන්න යන්න අපිම ක්‍රමයක් හොයා ගන්නවා. ඊටාම කුඩා අන්තවලට යන්නේ. ඒක තමයි ක්වොන්ටම් ෆිසික්ස් කියන්නේ. හරියට උදේවේ ඔය ඕනේ මට්ටමකින් දැක්කගේ ඉර බහින නගිනවා. නැත්නම් ආස්වාස් ප්‍රසවාසය ඇතිවීම නැතිවීම නැත්නම් ආස්වාසය ඇතුලේ පුංචි පුංචි කොටස් තියෙනවා. ඒ හැම එකකටම උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතසඤ්ඤ තත්තම් පඤ්ඤායති. ඊළඟ ප්‍රශ්නේ ගෞරවයෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දිනේදී අරමුණට සිත යෙදවීම ඉතා අපහසු විය. එකාකාරී බවත් සිත විචිර යාමත් සිදුවිය. එයද භාවනාවේ එක් අවස්ථාවක් ලෙස බාර ගතිමි. අද දිනේදී සිත එක්තැන් කිරීම පහසු විය.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 කිසිම දෙයක් නෑ හම්බුන. මට මේක එපා වෙලා තියෙන දැන්. ඒ ඔය ලිපිය පටන් ගන්නකොට කියලා තිබුණේ ඒකෙන් තමයි මට එපා වෙලා තියෙන්නේ කියලා පටන් අරගත්තේ. ප්‍රශ්න අතිපූජනීය ස්වාමින් වහන්සේ ද්වේෂය සහ පටිඝය අතර වෙනස කරුණාවෙන් පහදා දෙන්න. මම හිතන විදිහට ද්වේෂය හද ද්වේෂය පටිගය වන්නේ වන්නේ කියයි. මම හිතන විදිහට ද්වේෂය ඝන පටිගය වන්නේ නිසා කියයි. ඒ එසේනම් අනාගාමි ආර්යයන් වහන්සේ කෙනෙකුගේ සිත් තුළ ද්වේෂය රූප රාග වශයෙන් තිබිය හැකිද? එසේනම් එය නැතුව යන්නේ අරිහත් ඵලය ලබන විටද ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මෙතන <clears throat> මුල් කොටස නම් ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා. ද්වේෂයට වෛරය කියනවා, පටිඝයට බද්ධ වෛරය. <clears throat> වෛරය කියනවා. ඒ කියන්නේ වෛරයේ දිගින් දිගට යනකොට ඒක නිකන් ලණුවක් දාලා බැඳා වගේ පුදුමාකාර පීඩාවක් කරන නිසා පටිඝය බද්ධ වෛරය වශයෙන් තමයි සඳහන් වෙන්නේ. මේ පුද්ගලයා මරුණත් ඊගාවාත්මයේ වෛරය පත් වෙනවා. නැත්නම් ගම් ඉදිරි කාර්කම් වශයෙන් පයිතනවා. අරකම ඇටුවම් බහැපු මුල් බහගත තත්ත්වයට පටිගෙහ කියලා කියනවා. නැත්තම් සාමාන්‍ය ඒ වෙලාවට පහළ වෙන එකට වෛරය කියලා කියනවා. වෛරයම ඇටුවම් බැහුවට පස්සේ තමයි පටිගෙහ කියලා සඳහන් කරන්නේ. ඉතින් ඒක ගියාට පස්සේ ඒ තුවාලේ සනිපෙත්තන තියෙන ආඩේට තමයි තුවාලේ තියෙනකන් වෛරය හෝ බද්ධ වෛරය තියෙන තුවාලේ සනිපුණා පස්සේ ඒකේ ලාංඡනය තියෙනවානේ.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 මොනවාක්වත් දන්නේ නැති වෙලාවේ මොකක් හරි ඇවිල්ලා කෙන වුණොත් විතරයි අපි දැනගන්නේ දැන් කෙන වුණා මීට කලින් මොකුත් තිබුණ නැහැ කියලා. මොනවත් නැති වෙලාවේ මොකවත් නැති බව දැනගන්න විදිහක් නැහැ. සංසන්දනාත්මකව විතරයි දැනගන්න පුළුවන්. ඒ නිසා අවදි වෙන වෙලාවේ දන්නවා දැන් මේ සද්ද නිසා අවදි වුණා.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 ඒක මේ ප්‍රශ්න විචාරක මාත්‍යර දැනගන්න විදියක් නැහැ. මොකද ඊ ආපු නැති ඉන්න. හැබැයි හඳුනේ ආශ්වාස ප්‍රාශ්වාස සියුම් වෙලා නැති වී දෙක හඳුනා ගන්න බැරි අවස්ථාවේදී අපි රූප ලෝකයෙන් මිදිලා කියන්න බෑනේ ඒ වෙලාවේ සිතුවිලි එන්න පුළුවන් චෛතසිකවත් එනවනම් අහු වෙනවා ඒ වෙලාවේ මේ සමහර වෙලාවක් තියෙනවා එහෙමත් නැහැ අවදි වුණාට පස්සේ දන්නවා මේට ඉස්සලා මතකයක් නැහැ මට වුණා මලා දන්නේ අවදි වෙච්ච ගමන් දන්නවා දැන් අවතුනේ සද්දකට රූපයකට ගන්ධයකට කියලා ඒක ආනන්ද සප්පයි සූත්‍රයේදී සරුවචන් සඳහන් කරනවා මේකෙන් දෙකක් පැහැදිලි එකක් මේ අවදි වෙච්ච එක උඹ අල්ලනවා.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 ඒතර මේක කෙරේ පවතින සම්බන්ධතාවයට කියන්නේ විභව තණ්හාව කිය. ඒක නාස්තිකයි ඒක උච්ඡේදයි. අද තව ප්‍රශ්න මේකුයි තියෙනවා. දැන් නම් අපි තුනයි කමක් නැද්ද? අපි හෙටට කල් දාමුද ඒ ටික? ඕන්න එක ප්‍රශ්නයක කර දෙන්න පුළුවන්. ඒක කිතියක් කියලා හිතනවා.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 ඒක නිසා සත්‍ය පිහිටවන්නේ කොයි වෙලාවක හරි විඥානයේ විසින් ගලපලා මුලිච්ච කරලා ආපాతගත කරපු අරමුණේ පමණමයි. අනිත් වගේ සත්‍ය පිහිටවන්න බෑ. පිහිටේ වැඩේ වැඩකුත් නෑ. පිහිටවන එක භව්‍ය අදහසකුත් නෙවෙයි. දැන් එමනම් අපි පැය කමාරක් කිවට දෙකක් අරගෙන තිනවා. ඒ කියන්නේ අපිට තව පැය භාගයක විතර කාලයක් තියෙනවා සක්මන් භාවනාව සඳහා. ඉතින් අපි ස්තුතිවන්ත වෙමු ප්‍රශ්න කියපු මහත්තයා වෙනුවෙන් මේ හෙටත් අනේ ඇවිල්ලා අපිට ප්‍රශ්න කියවන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.